සතර සතිපට්ඨානයට පිවිසීම සඳහා බාධා වෙන කාරණා කිහිපයක් තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. අබ්ද හඳුනගන්න යන්නේ කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්තද්දාරතා, භෝජනීයේ අමත්ඤ්‍යතා කියන එක. ඒ වාර සතර සතිපට්ඨානිය වැඩෙන්න ඒ සිහිය නුවණ වීර්ය පිහිටවා ගැනීමට බාධාවන් පිනිස පවතිනවා. එතකොට කෙනෙකුගේ ජීවිතයට සිහිය පුරුදු කරගැනීමේදී නුවණ පුරුදු කරගැනීමේදී වීරිය පුරුදු කරගැනීමේදී බාධාවන් පිනිස පවතින මේ කාරණා අඳුනගෙන ඒ බාධාවන් ඉවත් කර ගැනීම පිණිස මොනවද අපි කරගත්තේ කියන කාරණා වටහා ගන්න ඕනේ අපි ඒ දේශනාවට යොමු වුණොත් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සාමාන්‍ය වගේ තමයි මේ කරුණු සඳහන් වෙන්නේ ච භික්කවේ ධම්මේ අපහාය අභබ්බෝ කායේ කායානුපස්සී විහෙරිතුම් කතමේච කම්මාරාමතං භස්සාරාමතං නිද්දාරාමතං සංඝනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං භෝජනේ අමත්තඤ්‍යුතං ඉමේකෝ භික්කවේච්ච ධම්මේ අප්පහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරිතුම් එතකොට මේ කොටස කායානුපස්සනාවට විග්‍රහ කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානයේ කෙරෙහිම විග්‍රහ කරනවා එතෙන්දී විග්‍රහ වෙනවා මහණෙනි කරුණු සයක් දුරු නොකොට කායේ කායානුපස්සීව වාසය කරන්න අසමර්ථ වෙනවා ඉදුරු කර යුතු කරුණු සෑමනවාද කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා, ඉන්ද්‍රියේහි අගුත්තද්වාරතා, භෝජනේ අමත්තඤ්‍යතා. එතකොට මේ කාරණා හය මේ කාරණා හයට සරල සිංහල තේරුම් නොදෙන්න මම උත්සාහ කරේ කටුවාවෙන් අරගෙන පැහැදිලි කරන්න ඕන හින්දා එතෙන්දී අපි හරය වශයෙන් ගන්න ඕනේ මේ කාරණා හය ප්‍රහාණය නොකොට අපිට සතිපට්ඨානයේ තුලට පිවිසෙන්න බෑ. කායේ කායානුපස්සී කායානුපස්සනාව උපදවා ගන්නට අපිට බෑ. ඒ කියන්නේ කායානුපස්සනාව වැඩින භාවනා මනාකොට පුහුණු කරන්නට අපිට බෑ මේ කාරණා හයින් සිත පිරිසිදු වෙන්නේ නැතුව. අපි දන්නවා සීලෙන් සිත දැන් පිරිසිදු වෙන්න ඕනේ. එතකොට කායික මානසික වාචික පාරිශුද්ධිය ඇති වෙන්න ඇති වෙන්න සතිපට්ඨානෙ තුලට අපේ හිත පිවිසෙනවා. හිත පිහිටනවා. එතකොට එදිනෙදා කරන ක්‍රියාකාරකම් වල තියෙන අපිට විග්‍රහ කරගන්න බැරි කොටසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉස්මතු කරලා පෙන්නන්නේ මෙන්න මේ ක්‍රියාවන් නොකර සිටිය යුතුයි සතිපට්ඨානයට පිවිසෙන්න නම් කියලා. එතකොට එදිනෙදා කටයුතු වලදී එදිනෙදා වගකීම් වලදී එදිනෙදා යුතුයකම් වලදී මේ කාරණාහය ප්‍රහාණය වෙන විදිහට අපි අපේ ජීවිතේ සකසගත්තේ නැත්නම් අපිට සතිපට්ඨානයට පිවිසෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. අභබ්බෝ සමර්ථ වෙන්නේ නැහැ සතිපට්ඨානයට පිවිසෙන්න. දැන් එතන විශේෂයෙන් ඒ සූත්‍රගත ධර්මයේ අටකතා විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ සාමාන්‍ය වර්ගයේ යටතේ නමුත් ඊට පෙර ඒ මේ කාරණා සම්බන්ධයෙන් සඳහන් වෙන නිසා තමයි එහෙම සඳහන් නොවෙන්නේ විස්තර නොවෙන්නේ. දැන් එතන කම්මාරාමතාති නවකම්මේ රමණක භාවෝ කියලා කියන්නේ කම්මාත් කම්මාරාමතා කියලා කියන්නේ ඒ නවකර්ම කටයුතු වල ඇලෙන බව මොනවද මේ නවකම්ම කටයුතු කියන්නේ විහාරකරණ ආදීන්හි නවකම්මේ ආරාමෝ අස්සාති කම්මාරාමෝ විහාරකරණ කටයුතු ඉදිකිරීම ආදී භික්ෂුව නොඑක් නවකර්මාන්ත වලට යොමු වෙනවා එවැගේ ඔබ දකින්න ඇති සමහර වෙලාවට ඒ සමූහයක් ඉන්නකොට භික්ෂු සමූහයක් ඉන්නකොට මේ වගේ නවකර්මාන්ත සඳහා යෝජනා එනවා. දැන් එවැනි කුටි ඉදිකිරීම වගේ දේවල් කළ යුතුයි. නමුත් එතන ගැටලුව අපි ඒවට ඇලුම් කරගෙන ඉන්නවා. ඒවා කිරීම සඳහාම කැමැත්ත උපදවගෙන ඉන්නවා. මේක බලන්න ඕනේ ඔබ තුල. යම් රැකියාවකට ගොඩාක් ඇලුම් කරලා ඒ රැකියාම කරකරින්දීමේ උත්සාහයක් ඔබට තියෙනවද? වෘත්තීය කටයුත්තට අමතරව තව තවත් තව තවත් ඒ වෘතියේම නියලිලා අර ලාභ උපයන අරමුණවත් නෙවෙයි. ඒ කර්මාන්ත කටයුතු වල තියෙන ආසාව. දිගටම පවත්වන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. ඒකට ඇබ්බැහිවීමක් වගේ වෙලා ඉන්නවා සමහරු. තමන්ගේ කරන වෘතියට හෝ කර්මාන්තයට, ව්‍යාපාරයට. ඉතින් අන්න ඒක ශ්‍රාවකයෙක් හැටියට බොහොම බාධාව පිනිස පවතින කාරණයක් සතිපට්ඨානයේ වැඩිම සඳහා. නවකර්මාන්ත කටයුතු කළ යුතුයි. නමුත් එහි ඒ ආස්වාදයෙන් ඇලිලා කටයුතු කරනවා. නිතර නිතර එහිම නියැලිලා කටයුතු කරනවා නම් අන්න ඒක තමයි මේ සතිපට්ඨානයේට නුසුදුසු ක්‍රියාවක් වෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා භස්සාරාමතා. එතන භස්සාරාමතාති ආලාප සල්ලාපේ රමණක භාවෝ කියලා කියන්නේ අල්ලාප සල්ලාපේහි ඇලී වාසය කිරීම. මේක සතිපට්ඨාණයට බාධාවක්ය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. කායානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට බාධා වෙන කෙලෙසයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. දෙතිස් කතා ආදී කතා කරමින් ඒ කතාවේ ආස්වාදය ලබන්න ඔක්කොම වගේ කැමති. සියලු දෙනා කැමති. ඒ කතාවේ ආස්වාදය නිසා අපි ඒ කතාවේ සීමාව දන්නේ නැතුව කතාවෙන් කතාව අමුණගෙන ඉස්සරහට ගෙනියනවා පිරිසක් එකතු වුණාම. දෙදෙනෙක් එකතු වෙන්න එපා. දෙදෙනෙක් හෝ පිරිසක් එකතු වෙන්න ඕනේ කතා කරන්න. එතනදී ඒ සීමාවක් නොදැන වේලාවක් නොදැන අර ආස්වාදයෙන් මේ කතාව ඉදිරියට කරගෙන කරගෙන යනවා ආන්නේ එක සතිපට්ඨානයට බාධාවක් ලෙස භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා. එතෙන්දී ගොඩක් අපි කිව යුතුයි මේ කමියුනිකේෂන් කියලා හඳුන්වන මේ ලෝකයේ සබඳතා වැඩි වෙන තාක්ෂණික අංග නිසා ටෙලිෆෝන් අද වෙනකොට වීඩියෝ කෝල් ආදී දුර රටවල අය පවා එක්ක කතා කර කර ඉඳීමේ ඒ අර chat කියලා කියන්නේ වීඩියෝ chat, audio chat ඒ වගේම text විදිහට ඒ වගේ ඒවට ඇබ්බැහි වෙලා හිටියොත් එහෙම නිතර නිතරයි කතාවෙහිම නියැලිලා හිටියොත් එහෙම එයාට අන්නේ ආලාප සල්ලාප ස්වභාවය සිංහලෙන් කිව්වොත් අල්ලාප සල්ලාපය කතාබැහි ඇලී වාසය කිරීම සිත දියුණු කර ගැනීම සඳහා අතිශය බාධාවක් හැටියට බලපානවා. ඉතින් ඒ නිසා බොහොම උනන්දුවෙන් ශ්‍රාවකෙක් හැටියට බොහොම උනන්දුවෙන් මේ ලෝක විවහාරයේදී කතාව කියන කාරණය අනවශ්‍ය විදිහට යොදා නොගන්න උනන්දු වෙන්න ඕනේ. මොකද අපිට විශාල වගකීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නුව මේ ධර්මය මනාකොට පුරුදු කර ගැනීම සඳහා. ඊළඟ කාරණේ නිද්දාරාමතා කියලා කියන්නේ නිද්දායනේ රමණක භාවෝ. ඒ කියන්නේ නින්දට ඇලී වාසය කිරීම. බොහෝ විට විවේක ගැනීම සඳහා වෘතීන්ගේ නිවාඩු දවස්වල ඒ වගේම සමහර වෙලාවට දවසේ කටයුතු වල වෙහෙස නිසා අනවශ්‍ය ප්‍රමාණයක අනවශ්‍ය කාලයක නිින්දට යනවා සමහරු. මෙන්න මේක සතිපට්ඨානයේ වඩන ශ්‍රාවකයෙකුට බාධාවක්. භික්ෂුවක් හෝ වේවා උපාසක උපාසිකා යම් කෙනෙක් හෝ වේවා මේ නිදිමතෙහි ඇලී වාසය කිරීම කියන කාරණය සැලකිල්ලට නොගත්තොත් විවේකයෙහි ඇලීම කියන කාරණයට නිතර නිතර සිත භාවිතයෙහි යෙදෙව්වොත් ඒ නිසා අර සතිපට්ඨානය වඩන උනන්දුව නැති වෙලා යනවා ඒ නිදිමත නිසා නීවරණ ස්වභාවයන් වැඩි වෙලා සතිපට්ඨාන භාවනා පුරුදු කරනකොට ආරම්මයේහි ප්‍රනීතභාවය ආරම්මණයෙහි සිහිය නොවන යොදන භාවය ආරම්මණය හොඳින් සිතේ පවත්වන ස්වභාවය ඒ ශ්‍රාවකයාගෙන් දුරස් වෙලා යනවා. ඒ නිසා ඒ නිදිමත සොප්පං කියලා කියන්නේ නිදිමත ස්වභාවය පාලනය කර ගැනීමට අපි උනන්දු වෙන්න ඕනේ Tamanට සෑහීමකට පත්වෙන සෞඛ්‍යයට බාධා නොවන යම් කාලයක ප්‍රනීත නිදිමතක් ඇති කරගන්න උනන්දු වෙන්න ඕනේ. කෙටියෙන් මතක් කරන්න ඕනේ අර නිදා ගන්නකොට යම් කෙනෙක් මෛත්‍රී භාවනාව ආදිය නිදා ගැනීමට පෙර කරනවා නම් දවසේ වතක් හැටියට කරනවා නම් ඒ මෛත්‍රී භාවනාව බහුලව කරන අයට නිදිමත සැපයි ප්‍රනීත එකක්. අපහසු එකක් නෙවෙයි. අවශ්‍ය වෙලාවට අදිෂ්ඨාන කරලා නැගිටින්න පුළුවන්. ඒක කම්මැලි ස්වභාවයකින් එහෙම නැගිටින එකක් නෙවෙයි එතකොට. ඊළඟට යෙදෙන කාරණය තමයි සංඝනිකාරාමතා. ඝන සංඝනිකාය රමණක භාවෝ. ඒ කියන්නේ මේ සමූහයා සමග එක්ව සිටීමේහි ඇලෙන සුළු බවයි. නිතර තමන්ගේ සමාන වයසේ අය නැත්තම් වෘත්තීය කටයුතු වල සමාන අය එකතු වෙලා අල්ලාප සල්ලාපයේ හෝ ගමනේහි හෝ විනෝදචාරිකාවෙහි හෝ යම් විදිහක ඒ අනවශ්‍ය විදිහට එකමුතුවක් හදාගෙන කාලය විනාශ කරලා දානවා. එතකොට මේ එකමුතුවේදී ප්‍රියභාවය නිසා ඒ ඒ අය විනෝදයෙන් කටයුතු කරමින් බොහෝ වෙලාවට අනවශ්‍ය විදිහට කෙලෙස් උපදවාගෙන කෙලෙස් වලින් සිත අපරිසිදු කරගන්නවා. කතා කරලා එකතු වෙලා විනෝද වෙවි ඉන්න එක විවේචනය කරනව නෙවෙයි මේ. එතෙන්දි උපදින කෙලෙස් නිසා සතිපට්ඨානයට හානි වෙනවා කියලා දැනගන්න ඕනි. එතකොට යම් විදියකින් සමූහයක් සමග කටයුතු කරනකොට ඒ කෙලෙස් නූපදින විදිහට තමන්ගේ හිත ආරක්ෂා වෙන විදිහට කටයුතු කරනවා නම් ඒක සතිපට්ඨානයේ වඩන ශ්‍රාවකයෙකුට බාධාවක් නෙවෙයි. දැන් සමහර පින්කම් කටයුතු කරන්නේ. එතකොට ඉතින් පින්සිට උපදිනවා. ඒ කටයුතුම කරද්දී අනවශ්‍ය විදිහට කාලය කාදමන විදිහට සිහිය නුවණ වීරිය දුර්වල වෙන විදිහට කටයුතු කරොත් එහෙම ඒ සාමූහික ක්‍රියාව සතිපට්ඨානයට හේතු උපකාර වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඔබ යම් විදිහකින් කටයුතු කරනකොට නිතර සමූහයා සමග එකතු වෙලා කටයුතු කරන්න ඔබට සිදු වෙනවා. අන්න ඒ කාරණේ කෙලෙස් නූපදින විදිහට කරනවා නම් සිත රැකෙන විදිහට කරනවා නම් සතිපට්ඨාණයට උපකාර වෙනවා. ඊළඟට කියන්නේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා. මෙතර මේ ඉන්ද්‍රියන් පියූ දොර නැති බව කියලා තමයි සතිපට්ඨානයට බාධා වෙන කාරණය විස්තර වෙන්නේ. මේකෙන් කියන්නේ මේ ඇස කන නාසය දිවකය මන මේ බාහිර ලෝකයට විවර නොකර අවධානය යොමු නොකර යම් විදිහකින් වහගෙන ඉන්නා වගේ අර්ථයක් නෙවෙයි මේ දෙන්නේ. මෙතන සපයන්නේ සිහියෙන් නුවණින් යුතුව ඒ යම් විදර්ශනා නුවණකින් යුතුව අපි මේ ඉන්ද්‍රිය පරිහරණය කරනවා නම් සිහියෙන් නුවණින් සති සම්පජාණයෙන් යුතුව ඇස කන නාසය දිවකය මන පරිහරණය කරනවා නම් ඇසට කනට නාසයට දිවට කයට මනසට අපේ පාලනයෙන් තොරව සැපයින මේ නිමිති අනුනිමිති ඔස්සේ එන කෙලෙස් පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා එතන ආරක්ෂාව වෙන්නේම සිහිය නුවණයි. භාග්‍යතුන් වහන්සේ නිතර නිතර දේශනාවල කියනවා සති සම්පජාන නිසා මේ ඉන්ද්‍රිය සංවරය උපදිනවා කියලා. එතකොට යම් සිහියක් යම් නුවණක් එයාට තියෙනවා නම් මේ ඉන්ද්‍රිය සංවරය තුල සීලය පරිපූර්ණ කරගන්න ඔහුට අවස්ථාව තියෙනවා. ඒ සීලය නිසා සම්මා දිට්ඨියට පැමිණීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කෙනාට කොයි කෙනාටද ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනාට සිහිය නුවණ සහිතව ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනාට මේ සතිපට්ඨානය මනාකොට වඩා ගැනීමේ ලාභය උදා වෙනවා. ඒ වගේම සතිපට්ඨානය වැඩිවීමට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා තව බාධා වෙන කාරණයක් තමයි භෝජනයේ අමත්ඤ්‍යතං කියන එක. Taman ගන්න ආහාරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක් ඇති කර ගන්නවා නම් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් යුතුව ආහාරයක් ගන්නවනම් ආහාරයේ ප්‍රත්‍යවේක්ෂාව අර ප්‍රත්‍යවේක්ෂා පාඨයකින් සිහි කරන්නේ ඒ වගේම පඨවි ආපෝ තේජෝ ආයෝ හැටියට ඒ ආහාරය නුවණින් විමසනවා නම් අන්නේ පුරුද්ද ඒ කුසලය පුරුදු කර ගැනීම භෝජනයේ මත්ඤ්‍යතාවේ ඒ කියන්නේ භෝජනයේහි පමණ දන්නා බවට හේතු වෙනවා භෝජනයේහි පමණ දන්නවා කියන්නේ ආහාර පාලනය කරනවා නෙවෙයි. යම් තමන් ගන්න ආහාරය පිළිබඳ අදහසක් තියෙනකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමට තමන්ගේ කය දුර්වල නොවන පරිදි යම් ආහාර ප්‍රමාණයක් ගැනීමට ඔහුට නුවණක් තියෙනවා. අර ආහාරයේ රසයටම ඇලි ඇලි ආහාරය පිළිබඳ ಗುಣම හිත හිත ආහාරය පිළිබඳ වර්ණ වලින් සුවඳින් ආදී සතුටු නොවි එහෙම ඉන්නකොට එයාට සතිපට්ඨානය පිනිස සිත වඩා ගැනීමේ හැකියාව උදා වෙනවා. ওই காரணා හත තමයි මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ විසින් ඒ කායානුපස්සනාවට බාධා වෙන காரணා හැටියට ඉස්මතු කරලා පෙන්වන්නේ. එතෙන්දී තව කාරණයක් අපි අවසානයේට කියන්න ඕනේ. යථා විමුත්තං චිත්තන්න පච්චවෙක්ඛති කියන කාරණය. ඒ කියන්නේ යථායන් චිත්තං විමුත්තං යේච දෝසෝ පහීනා ගුණාච පටිලද්දා තේ පච්චවෙක්කිත්වා උපරිගුණ පටිලාභාය වායමන්න කරෝතීති අත්තෝ. යම්සේ ඔහුගේ සිත කෙලෙස් වලින් මිදුනේද යම් දෝෂයක් ප්‍රහාණ වූාහුද ගුණයන් ලබන ලද්දේද ඒවා මෙනෙහි කොට මත්තේහි වූ ಗುಣ ලැබීම සඳහා උත්සාහ නොකරයි යන අරුතයි. දැන් එතන අර කෙලෙස් වලින් මිදුනේද කිව්වහම පරිපූර්ණව විදුනේ නෙවෙයි. යම් කෙලෙසයකින් ඒ අවස්ථාවේ ඔහු මිදෙනවා. ඒ කෙලෙසෙන් ඉවත් වීමට ඔහු සමත් වෙනවා. ද්වේෂයක් ඇති වෙනවා නම් ඒකෙන් ඉවත් වීමට සමත් වෙනවා. ඒ වගේම දෝෂෝ පහීනා යම් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක ප්‍රහාණය කරගන්නවා. ගුණාච පටිලද්දා. යම් ගුණයක් ලබන ලද්දේද. යම් ගුණයක් අපි උපදවා ගන්නවා. අන්නේ සඳහා උත්සාහ නොකරයි යන අරුතේ තමයි මේ යථා විමුත්තං චිත්තන්න පච්චවෙක්කති කියලා කියන්නේ. සතිපට්ඨානය වඩා ගැනීම සඳහා බාධා වෙන කාරණා රාශියක් කතා කරා. එතකොට මේවා දුරු නොකර මේවා දුරු නොකර ත්‍රිවිධ සුචරිතය කියන එක මනාකොට පිහිටව ගන්නත් බෑ. ඒ වගේම මේවා දුරු නොකර සතිපට්ඨාණයෙන් සම්මා දිට්ඨිය කරා ගමන් කරන්නත් බෑ. ඊට වැදගත් කාරණාවක්. ඉන්ද්‍රිය සංවරය කරලා සීලය පරිපූර්ණ කරගෙන සමහරු සිල්පද වශයෙන් පරිපූර්ණ කරගන්න වෙහසක් දරනවා. නමුත් මේ භාවනාවෙහි යෙදෙන කෙනා කම්මාරාමතාවයට භස්සාරාමතාවයට නිද්ධාරාමතාවයට සංඝනිකාරාමතාවයට ඉන්ද්‍රියන්ගේ සංවරයට භෝජනයේ ප්‍රමාණය දැන පමණ දැන ගැනීමට යොමු වෙලා හිටියොත් එහෙම ඒකාන්ත වශයෙන් ඔහු කොච්චර උත්සාහ කරත් සතිපට්ඨානය පුරුදු කර ගැනීමට නොහැකි වෙලා යනවා. ඒ නිසා සතිපට්ඨාන ලාභයේ පිනිස මෙම ධර්ම කරුණු උපකාර කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි